පින්නක්නි අපි මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයත් මජ්ක්‍ධිම පණ්ණාසකයත් කියන ග්‍රන්ථ දෙකම අවසන් කරලායි තියෙන්නේ. ඒ කියන්නේ සූත්‍ර ධර්ම 100ක් මේ වෙනකොට ගෞරවනීය සාමින් වහන්සේලා දේශනා කරලා අවසන්. දැන් අපිට තියෙන්නේ තුන්වෙනි පොත එහෙම නැත්නම් උපරි පණ්ණාසකයේ අඩංගු වෙලා තියෙන සූත්‍ර ධර්ම 52 පිළිබඳව දේශනාවන් සිද්ධ කරන්න. සූත්‍ර ධර්ම 152ක් තියෙනවා මජ්ක්‍ධිම නිකායට අයත්. ඒකෙන් 100ක් ඉවරයි දැන් තියෙන්නේ තුන්වෙනි ග්‍රන්ථය තුල අඩංගු සූත්‍ර ධර්ම 52 පිළිබඳව සාකච්ඡා කරන්න අද ඉඳලා. එතකොට පින්වත්නි මේ තුන්වෙනි ග්‍රන්ථය තුල අඩංගු සූත්‍ර ධර්ම 52 වර්ග පහක් තුල තමයි තියෙන්නේ. වර්ග පහක් තුල තමයි 10 10 4ක් සහ 12ක් වශයෙන් සූත්‍ර 52 අඩංගු වෙලා තියෙන්නේ. අද අපි එතකොට මේ ග්‍රන්ථයේ මුල්ම වර්ගය වුණ දේව දහ වර්ගය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව ශ්‍රවණය කරද්දී අපේ පින්නතුන්ට දැනගන්න පුළුවන් මේ දේව දහ වර්ගයේ අඩංගු වෙලා තියෙන සූත්‍ර ධර්ම 10 තුන මොනවද වැදගත් කාරණා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ සූත්‍ර ධර්ම දේශනා ගත්තට පස්සේ චූල පුන්නම කියලා සූත්‍රයක් තියෙනවා. දේව දහ කියලා සූත්‍රයක් තියෙනවා. සුණක්කත්ත කියලා සූත්‍රයක් තියෙනවා. මහා පුන්නම කියලා සූත්‍රයක් තියෙනවා. ගණක මොග්ගල්ලාන සූත්‍රය, මහා ගෝපක මොග්ගල්ලාන සූත්‍ර ආදී වශයෙන් සූත්‍ර දේශනා 10ක් අඩංගු වෙලා තියෙනවානේ. එතකොට අද අපි මේ සූත්‍ර දේශනා 10 අඩංගු වැදගත්ම කාරණා පිළිබඳව කෙටියෙන් පැයකට ආසන කාලයක් තුළ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් හෙට තියෙන සූත්‍රයේ වැදගත්කම, අනිද්ද තියෙන සූත්‍රයේ වැදගත්කම මේ ආදී වශයෙන් මේ සූත්‍ර 10 ගැන යම්කිසි සාරාංශගත අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ගත්තා මේ ධර්ම මේ සූත්‍ර දේශනා 10 තුළ තියෙන යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ නිවැරදිතාවයකට අරගෙන යන්නට හේතු වෙන සූත්‍ර ධර්මයක්. මේක හැබැයි මේ දේශනා මේ දේවදහ වර්ගයේ 10 වෙනි සූත්‍රය. දේවදහ වර්ගයේ අවසාන සූත්‍රය. නමුත් මේක හරි වැදගත් සූත්‍රයක් බලන්න පින්වත්නි. මේ සූත්‍රයේ නම චූල පුන්නම සූත්‍රය. මේ චූල පුන්නම සූත්‍රයේ පින්නන්ති දැන් බලන්න අපිට අපේ ජීවිතයේ සාර්ථක වෙන්නට හෝ අසාර්ථක වෙන්නට බලපාන ප්‍රධාන කාරණාවක් තමයි සත්පුරුෂ ආශ්‍රය අසත්පුරුෂ ආශ්‍රයයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සෝතාපන්න වෙන්න යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී සංයෝජන ධර්ම සසරේ නැවත නැවත බැලදමන ක්ලේශ ධර්ම ප්‍රහාණය කරමින් සෝතාපන්න වෙන්න අවශ්‍ය නම් මෙයා කාරණා හතරක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒකෙන් පළවෙනිම කාරණාව තමයි සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ සේවනය. එතකොට මේ චූල පුන්නම සූත්‍රයේ තියෙනවා පින්නාති සත්පුරුෂයා සතු ලක්ෂණ ටිකක්. අසත්පුරුෂයා සතු ලක්ෂණ ටිකකුත්. එතකොට අපිට අපේ ජීවිතයේ මේ අසත්පුරුෂයයි සත්පුරුෂයයි හරියටම දැනගන්න පුළුවන් නම් අපිට නුවණින් අසත්පුරුෂයන් බැහැර කරමින් සත්පුරුෂයන්ම ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අපිට ලොකු ගමනක් මේ ශාසනය තුළ යන්න පුළුවන්. පිනදී බලන්න අපි බුද්ධ පූජාවක් තියලා එහෙම නැත්නම් බෝධි පූජාවක් තියලා එහෙම යම්කිසි බුද්ධ වන්දනාවක් සිද්ධ කරලා අපි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියලා ප්‍රාර්ථනා ගාතාවක් සමහර පින්දුන් තුන්සරයක්ම උක ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ බාල ආශ්‍රයන්ට හසු වෙන්නේ නැතුව නිවන් දක්නා තෙක්ම සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්න ඕන කියලා. මොකද සත්පුරුෂ සෙවන හරීම සිසිල සජීවිතේට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සමීප ඇසුරු කරපු අය ඒ ලැබපු ඒ ඒ බුදු සිසිලකින් ලැබපු සහනය ඒ බුදු පියාණන් වහන්සේ කියන මහා වෘක්ෂය තුලින් ලැබපු හේවන ඒ මහා සත්පුරුෂ රත්නය තුලින් ඒ ජීවමාන බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ සැනසුණු මිනිසුන් මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. පිළිතුර මතක ඇති එදා පාරිලෙය වනයේ වස් කාලයේ ගත කරද්දී ඒ පාරිලෙය ඇතා පවා බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය නිසා මරණින් මතු මහේසාක දෙවි කෙනෙක් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ කියන සිද්ධාර්ථ සත්පුරුෂ රත්නය ආශ්‍රය කිරීම නිසා කාන්තක අශ්‍රයාට මොකදුනේ? මරණින් මතු කාන්තක කියන දිව්‍ය පුත්‍රයෙක් වෙලා මහේසාක දිව්‍ය පුත්‍රයෙක් වෙලා පහළුණා විතරක් නෙවෙයි ඒ දිව්‍යාත්ම භාවයේදී සෝතාපන්නත් වෙනවා. ඒ වගේ මේ බෝධිසත්ව ජීවිත සම්මා සම්බුදු වරයන් වහන්සේලා කෙනේ අති උතුම් ජීවිත මොනතරම් සත්පුරුෂ කියනවා නම් මිනිසුන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට විතරක් නෙවෙයි පින්නක් නෙවෙයි අහිංසක තිස්සන් සතා සීපාවට පවා ඒ සත්පුරුෂ ආශ්‍රයෙන් මහා සැනසෙල්ලක් ලැබෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ චූල පුන්නම සූත්‍රයේදී දේශනා කරනවා අසත්පුරුෂ ලක්ෂණ ටිකක්. අන්න ඒක හොඳට අපි දැනගන්න ඕන. පළවෙනි කාරණාව දේශනා කරන අසත්පුරුෂයා පාප ධර්මයෙන් සමන්වා ගතයි. මෙතනදී පාප ධර්ම කියලා බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මානසික හැඟීම් වගේක්. පාපී හැඟීම් වගේක් තියෙනවා මේ අසත්පුරුෂය ළඟ. පළවෙනි එක දේශනා කරන අසද්ධාව. බුදුරජාණන් වහන්සේගේ ಗುಣ දකින්නේ නැහැ ධර්මයේ ಗುಣ දකින්නේ නැහැ. සංඝ රත්නයේ ಗುಣ දකින්නේ නැහැ. සමහර විට බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නය ගැන කියද්දී ආර කේන්ති යනවා වෙන්න පුළුවන්. ඒ වගේ අයට කියන අසද්ධාවන්තයෝ කියලා. එතකොට අසත්පුරුෂයාගේ තියෙන ලක්ෂණවල පළවෙනිම එක තමයි අසද්ධාව. ඊළඟට යාගාව තියෙන දුර්ගුණයක් තමයි අහිරික. එයා වරදට ලැජ්ජ කෙනෙක් නම් නෙවෙයි. එයා ප්‍රාණඝාතයට හෝ වේවා දත්තාදානයට හෝ වේවා කාමීත්‍යාචාරයට හෝ වේවා පරුස වචන කියන්න හෝ වේවා ප්‍රලාප කතා කරන්න හෝ වේවා මත්පැන් ආදී භාවිතා කරන්න පවා ලැජ්ජ කෙනෙක් නම් නෙවෙයි. දැන් සමාජයේ සමහර අය ඉන්නවා මේ පිළිතුන් දැකලා ඇති වැරදි කරන්න ලැජ්ජයි. ලැජ්ජාවෙන් කර කියා ගන්න බැරුව වැරදි වෙන අය ඉන්නේ. එහෙම නෙවෙයි මෙයා. මෙයා වැරදි කරන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව. දැන් සමහර අය කියන්නේ මේ මිනිස්සු මේ වැරදි කොහොම කරනවත් දන්නේ නැහැ මේ ලැජ්ජාවක් නැතුව. අන්න වගේ සමහර අය ඉන්නවා ඒ ඒ වරද කිසිම ලැජ්ජාවක් නැහැ කරන්න. අලජ්ජී වේ වැරදිවල යෙදෙනවා. සමහර අය හැම නෙවෙයි කර කියාගෙන දෙයක් නැතුව අකුසලයේ බලවත්කම නිසා නිකන් අඬ අඬා වගේ සමහර අය වැරදි කරන්නේ. නමුත් මේ අසත්පුරුෂයා එහෙම නෙවෙයි ලැජ්ජාවක් නැහැ. හරියට කෙනෙක් ඉතා යහපත් දෙයක් කරනවා වගේ තමයි අයහපත් දේ කරන්නේ. එතකොට අසත්පුරුෂයා තුල තියෙන පළවෙනි ලක්ෂණය තමයි පාප ධර්මයන්ගෙන් යුක්තයි. එතකොට මේ පාප ධර්ම වල පළවෙනි එක තමයි අසද්ධාව. දෙවෙනි එක වරදට ලැජ්ජ නැහැ. ඊළඟට අනුත්ප්ප. වරදට මෙයා පොඩ්ඩක්වත් බය නැහැ. විපාකයට බය නැහැ. කවුරු හරි කිව්වොත් එහෙම ඔය වගේ පව් කරන්න එපා. අපායයි කියලා. මෙයා ඒ අවවාද දෙන කෙනත් එක්ක කේන්ති ගන්නවා. අවවාද දෙන කෙනාටත් ගරහනවා. දැන් සමහර සමාජයේ ඉන්න සමහර අය වැරදි කරද්දී එහෙම අම්මල තාත්තල කියන ඕන පුතේ හො වැරදි කරන්න එපා. අම්මා අම්මගේ වැඩක් බලා ගන්නකෝ. අන්න බලන්න. දැන් කෝකාලික භික්ෂුව සාරිපුත්ත මහා මොග්ගල්ලාණන් වහන්සේලාට ලාභ සත්කාරවලට ගිජු වෙලා කියලා තණ්හා ප්‍රහාණය කර පුදුමන් වහන්සේලා දෙනවට නිඳා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තුදු කියන බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකෙඳලා එනවා මේ කෝකාලික කියන භික්ෂුව ඉස්සරහට. කෝකාලික කියන භික්ෂුව දැන් ගිලම් වෙලා ඉන්නේ ජීවිතේ අවසාන කාලේ. ඒත් සාරිපුත මහා මුගල්ලාණන් වහන්සේලාත් එක්ක කේන්තියෙන් ඉන්නේ. තුදු කියන බ්‍රහ්මයා කියනවා කෝකාලික භික්ෂුවට ඔබ වහන්සේ ওই විදියට සාරිපුත මහා මුගල්ලාණන් වහන්සේලා එක්ක වෛර බැනගන්න එපා. ඔබ වහන්සේ ඔය වෛරය බැහැර කරන්න. ඉතින් මොකද මේ කෝකාලික භික්ෂුව කළේ? ඔහේ ඔහේ ගැන බලාගන්න. ඔබ ඉන්නේ සුද්ධාවාස බ්‍රහ්මතලයේනේ. මෙහෙ මොකද කරන්නේ? අන්න එහෙම ඇහුවේ. අන්න සත්පුරුෂ ලක්ෂණ. මේ සත්පුරුෂයා ගැන මේ චූල පුන්නම සූත්‍රයේ දේශනා කරන්නේ යා නිරේට යනවා කියලා. දුගතියට යනවා කියලා. එතකොට අසද්ධාවන්තයි වරද ලැජ්ජා නැ විපාකෙට බය නැ ඊළඟට මුලා වූ සිහියෙන් මෙයා ඉන්නේ. මුලා වූ සිතේකින් මුලා වූ සිහිය කියන්නේ මිච්ඡා සතිය. හැමතිස්සෙම අකුසල් හිතේ නැගීම නිසා අසිහියෙන් මෙයා ඉන්නේ. හරියට මත් වෙලා වගේ. ඔය සමහර මත්ද්‍රව්‍ය, මත්පැන් වගේ දේවල් භාවිතා කරාට පස්සේ ඒ වෙලාවට සමහර අය ඉන්නේ ඔය හරි අමුතු විදියට. නිකන් මත් වෙලා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල මේ අසත්පුරුෂයා රාගය නිසා, දේශය නිසා, ඊර්ෂ්‍යාව නිසා, කුහකකම් නිසා ආදී මෙන්න මේ වගේ මේ අකුසල මනෝභාවයන් නිසා ඒ අකුසලයන්ගේ තියෙන පීඩිත භාවයත් එක්ක මොකද වෙලා තියෙන්නේ මත් වෙන වගේ ඉන්නේ. කරන්නේ මොනවද, කියන්නේ මොනවද, වෙන්නේ මොනවද කියලා කිසිම දැන සිහියක් නැහැ. හිත හිරි වැටිලා වගේ. කිසිම දෙයක් ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ, බයක් දැනෙන්නේ නැහැ. ඒ අසත්පුරුෂයා. ඊළඟට කුසීතයි. මෙයා හරිම කම්මැලි. මෙයා කම්මැලි මේ හොඳ දෙයට. දැන් සමහර අය ඉන්නවා වැරදි දේවල් වලට පුදුම උද්‍යෝගයක් තියෙන්නේ. කඩියා වගේ වැරද්දට. ඒ අසත්පුරුෂයාගේ ලක්ෂණ. සීල් රකින්න, සමාධියක් ඇති කරගන්න, සීල් සමාදන් වෙන්න ඊළඟට තමයි රැකියාවක් කරන රැකියාව තුළ කටයුතු කරන කාර්යක්ෂම මිලමුදල් උත්සාහයෙන් හම්බ කරගන්න ලෞකික ජීවිත පවත්වාගෙන යාමට අවශ්‍ය අන්න ඒවට එහෙම කිසිම උත්සාහයක් නැහැ. ඔහේ ඉන්නවා. කුසීතයි. අසත්පුරුෂ ලක්ෂණය. ඊළඟට දුෂ්ප්‍රාඥයයි. එයාට මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව අවබෝධයක් නැහැ. ඊළඟ තැනට සුදුසුණු වෙන නැහැ. ඊළඟ අල්ප ශ්‍රුතයි. ඒ කියන්නේ මෙයාට බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පිළිබඳව ඥානෙ මේ සුතමේ ඥානෙ නෑ. දරාගත්ත දැනුමක් නෑ කියන එකයි කියන්නේ. එතකොට මේ සූත්‍රයේ සඳහන් කරන ඒ විදිහට පාප ධර්මයෙන් යුක්තයි පාප හැඟීම් වලින් යුක්තයි අසත්පුරුෂයා. දැන් ඉතින් අපිට බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී මේ අසත්පුරුෂය හඳුන ගන්න තමයි මේ ලක්ෂණ ටික පෙන්වලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි කාරණාවදී කියන අසත්පුරුෂයන්ම හොයයි. දැන් මේ පාප ධර්ම විදිහට අසද්ධාව, අහිරික අනුත්ප්ප, ඊළඟට කුසීත බව, මුලා වූ සිහිය තියෙන මෙන්න මෙයා හොයන්නේ අසද්ධාවන්තයව. සද්ධාවන්තව දැක්කම මඟ හරිනවා. ඊළඟට වරදට ලැජ්ජාව තියෙන අය, වරදට බය තියෙන අය නෙමෙයි මේ ඇසුරු කරන්නේ. අර ඕන එකක් වුණා කියලා වැරදි කරන අයමයි. ඊළඟට මෙයා ධර්මය ගැන දැනුමක් තියෙන ඊළඟට මේ ලෝකය පිළිබඳ යම්කිසි විදර්ශනාත්මක අවබෝධයක් තියෙන ඊළඟට කාය වේදනා චිත්ත ධර්මයන් පිළිබඳව සිහි උපදවාගත්ත ඒවා උපදවා ගන්න වීරයෙන් කටයුතු කරන අය ඉන්නවනම් අන්න එයාලත් එක්ක එකතු වෙන්න කැමති නෑ. එවැනි දේවල් නැති අයත් එක්ක තමයි මෙයා එකතු වෙන්නේ. දැන් දවසක් පින්නත් අර දේවදත්ත ස්වාමීන් වහන්සේ සක්මනේ දෙනවා ඊළඟට අපේ සාරිපුත්යන් වහන්සේ සක්මනේ දෙනවා මහා කස්සපයන් වහන්සේ සක්මනේ දෙනවා මහා මොග්ගල්ලාණන් වහන්සේ සක්මනේ දෙනවා. ඉතින් මේ දිහා බලාගෙන ඉන්න බුදු පියාණන් වහන්සේ දකිනවා සාරිපුත මහරහතන් වහන්සේත් එක්ක සාරිපුත මහරහතන් වහන්සේ වගේම සත්පුරුෂ ගුණ තියෙන භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා. කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක කාශ්‍යප මහරහතන් වහන්සේ වගේම දුතාංග වලට කැමති භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මන දෙනවා. මුගලන් මහරහතන් වහන්සේ කියන සත්පුරුෂයන් වහන්සේත් එක්ක මුගලන් මහරහතන් වහන්සේ වගේ ඉදි බල වලට කැමති භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා. කෝකාලික කියන සත්පුරුෂ භික්ෂුවත් එක්ක ඒ වගේම සත්පුරුෂ හැඟීම් තියෙන පිරිසක් පිටිපස්සෙන් සක්මන් කරනවා. ඕකට කියන පිළිදේ ධාතු ධාතු ගැළපීම කියලා. අන්න ඒ වගේ මේ අසත්පුරුෂයාගේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි අසද්දා අහිරික අනුත්ප්පාදී පාප ධර්මයන්ගෙන් යුක්තයි දෙවෙනි ලක්ෂණය තමයි එයා හොයන්නේ එහෙමම කට්ටිය. අසත්පුරුෂයම හොයන්නේ. අසත්පුරුෂයන්ට නෑ ඇදිලා යන්නේ. අසත්පුරුෂයන්ට නෑ රොද බඳින්නේ. අසත්පුරුෂයොත් එක්කමයි මෙයා එකතු වෙලා ජීවත් වෙන්නේ. ඊළඟට අසත්පුරුෂ චින්තාවෙන් යුක්තයි. බලන්න පින්නදී කොච්චර බුදුරජාණන් වහන්සේ අපිට මේ ජීවිතයේ අසත්පුරුෂයන්ට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන්න මේ වැඩ පිළිලද්ද මේ උගන්වන්නේ. මේ අසත්පුරුෂයන්ගේ ලක්ෂණ ටික තේරුම් කරලා දීලා. අසත්පුරුෂ චින්තාවෙන් යුක්තයි කියන්නේ මෙයා හැමතිස්සෙම අපි පින්නදී කියන්නේ අර සාමාන්‍යයෙන් සමහර අය ඔය අනුණ්ඩ ගිනි ගෙඩි දෙන්නම ඉන්නවා කියන්නේ. අන්න එහෙම මෙයා කල්පනා කරන්නේ. කාට හරි මොනවා හරි මේ දුකක් ඇති වෙන දෙයක් පීඩාවක් ඇති වෙන දෙයක් අන්න ඒ වගේ මේ අන් අයට අහිතක් වෙන දෙයක්මයි කල්පනා කරගෙන ඉන්නේ. තමන්ටත් ඒක යහපතක් නෑ අනුන්ටත් ඒක යහපතක් නෑ දෙපැත්තටම යහපතක් නෑ. එහෙම එහෙම අපේ පිළිතුර දැන් මතක් වෙනවා ඇති එහෙම සමාජ සමහර චරිත ඉන්නවා කාට හරි ගිනි ගෙඩියක් දෙන්න බෑ කල්පනා කරගෙන ඉන්නේ. අන්න සත්පුරුෂ ගතියක්. ඊළඟට අසත්පුරුෂ මන්ත්‍ර නැත. හැමතිස්සෙම මෙයා කතා කරන්නේ අන්න අර අර අසත්පුරුෂ චින්තාවල් ගැන එහෙම නැත්නම් අසත්පුරුෂකම් ගැන හිත හිත මෙයා අනිත්‍යයත් එක්ක කතා කරන්නේ හොරකම් කරන්න ඊළඟට ප්‍රාණඝාත කරන්න සත්ව ඝාතන කරන්න ඊළඟ කාමීත්‍යාචාර ආදී දෙන්න මත්පැන් බොන්න මද්ද්‍රව පාවිච්චි කරන්න අන්න ඒ වගේ මේ මෙයා හැමතිස්සෙම අසත්පුරුෂ වදන්. ඒ කියන්නේ අසත්පුරුෂ මන්ත්‍රණ අසත්පුරුෂ මන්ත්‍රණ කියන්නේ අනිත් පැත්තේ කතා කරන්නෙම අන්න ඒ වගේ තමන්ටත් පීඩ ඇති වෙන අන් අයටත් පීඩ ඇති වෙන අන්න වගේ අයහපත් දේවල් ඊළඟ අසත්පුරුෂ වදන් මෙයා කතා කරන වචන මුසාවස් ඊළඟ මෙයාට මෙයා ජීවිතේ විහිළුවක් වගේ කරගෙන තියෙන පරුස වචන එයා පරුස වචන කියන කෙනෙක් ඒක කේන්ති යන්නම ඕනේ හොඳටයි නරකටයි දෙකම පරුස වචන කියනවා මෙයා. ඊළඟට මේ හරියට කේලම් කියනවා. ඒ කේලමෙන් අයින් වීමක් ගැන අදහසක්වත් නැහැ. ඊළඟට කෙලෙස් හැදෙන කතා ප්‍රලාප වල එදෙනවා. කතා කළොත් අනිත් අයගේ රාගය විශ්සන එකක්, දේශය විශ්සන එකක්, හිත නරක වෙන එකක්. ඒ වගේ අසත්පුරුෂ වදන්. ඊළඟට අසත්පුරුෂ කර්ම කරන්නේ මෙයා. ප්‍රාණඝාත, හොරකම්, කාමීත්‍යාචාර. ඊළඟ අසත්පුරුෂ දෘෂ්ටි තියෙනවා. දන් දීමේ විපාක තියෙනවා කියලා මෙයා අදහන්නේ සමහරවිට දන් දෙනාටත් බයිනවා මෙයා. ඊළඟට මෙයා මාවර සැලකීමේ විපාක ඇති කියලා අදහන්නේ විශ්වාස කරන්නේ PR සැලකීමේ විපාක ඇති කියලා විශ්වාස කරන්නේ දැන් මේ සමාජයේ අපේ පිළිඳු කොච්චර එහෙම දැකලා ඇද්ද අම්මට ගහනවා තාත්තට ගහනවා, පයින් ගහනවා, අතින් ගහනවා, ආයුධ වලින් ගහනවා. අම්මා තාත්තා මහමග අතහැරලා යනවා. ඒ කියන්නේ මවට පියාට සැලකීමේ විපාක යන හැඟීම් මාත්‍රයක් හරි තියෙනවා නම් ඔවැනි තත්යකටපත් වෙන්නේ නැහනේ. ඒ අසත්පුරුෂ ලක්ෂණය පෙන්වන්නේ. ඉතින් අන්නේ වගේ අසත්පුරුෂයලාගේ අසත්පුරුෂ දෘෂ්ටි තියෙනවා. කර්මය කර්මඵලය අදහන්නේ නැහැ. කරන දේවල් වල විපාක ලැබෙනවා හොඳ හෝ නරක වශයෙන් කියලා ඒව ගැන අදහීමක් විශ්වාසයක් පැහැදීමක් නැහැ. ඉපදුනාට ජීවත් වෙනවා වගේ. අපි ඇත්තට මේ ජීවිතවලට වෛර කරන එක නෙමෙයි කරන්න ඕනේ. අනුකම්පාවෙන් බලන්න ඕනේ, කරුණාවෙන් බලන්න ඕනේ. අනේ මේ මනුෂ්‍ය ජීවිතේ ඇයි මේ අය මේ යහපතකට යොදව ගන්න නැත්තේ කියලා අනුකම්පා කරනවා මිසක් ඒ ජීවිතවලට නිନ୍ଦා අපහාස කරා කියලා ඒ ජීවිත ගොඩ එන්නේ ඊළඟට අවසාන කාරණාව තමයි මෙයා මේ අසත්පුරුෂ විදියට දන් දෙනවා. උදාහරණ වශයෙන් සඳහන් කරනවා මෙයා සකස් කළ නෙවෙයි දන් දෙන්නේ. දැන් අපේ ඉස්සර අම්මලා එහෙම ඉන්නවා දැන් මොනතරම් ශ්‍රද්ධාවෙන් දන් දෙනවද කියලා ලුණ්ඩිකවත් බලන්නේ නැහැ. එනවාට අපි එහෙම තැනකට යන්න හොඳ නැහැ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ප්‍රණීත ලෙස බුදු පියාණන් වහන්සේ බුදු සංඝයා වහන්සේ ප්‍රණීත ලෙස දම් පූජා කළ යුතු නිසා එහෙම රස බැලුවා කියලා කිසිම පාපයක් වෙන්නේ ඒක හොඳක්මයි නමුත් සමහර අම්මලට මොනතරම් හැඟීමක් තිබ්බද කියනවනම් ඒ ලුණු බලන්නේ නැතුව තමයි දන් දෙන්න හදන්නේ ස්වාමීන් වහන්සේලාට මේ ටික හොඳට දෙන්න ඕනේ බුද්ධ පූජාවට හොඳට තියන්න ඕනේ කියලා. ඉතින් මේ අසත්පුරුෂයා හැමනේ එයා මේ දන් දෙනකොට දැන් දැන් සමහර අය ඉන්නවා දැන් සතුන්ට කෑම විසි කරනවා. දැන් ගෙදර ඉන්නවා කියමුකෝ බලු පැටියෙක් හරි පූසෙක් හරි එහෙම ඒ සතෙකුටුනත් පින්නත් මේ කෑම ටිකක් දෙනකොට මොන හරි කෑමක් දෙනකොට අඩුම ගානේ කඩදාහියක් හරි බිම තියලා එහෙම නැත්නම් පිගානක් හරි තියලා ඒ සත්තුන්ට ඒ ගෞරවෙන්නේ කරන්න ඕනේ අපි. ඉතින් එහෙම නෙවෙයි මේ සමහර අය මොකද කරන්නේ දෙන එක විසි කරනවා. ඒක වැලි ගොඩට දානවා එනතන් නිකම් පොල් වල දානවා ඒ වගේ වැඩ. ඉතින් ඒ විදිහට සකස් නොකර දන් දෙන ගතිය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හෝ අනිකුත් අයට සත්‍යයන්ට අසත්පුරුෂයාට ලක්ෂණයක්. ඊළඟට අසත්පුරුෂයා දන් දෙන්නේ එහෙමයි. ඊළඟට කියනවා සියතින් දෙන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා මේ වෙන වෙන අය ලවා තමයි කරවන්නේ. ඒ කියන්නේ දැන් සමහර අය වෙන වෙන අය ලවා කරනවා එයත් මේ දාණයට එකතු කරගන්න. ඒක හොඳ හොඳ ගතියක්. මෙයා එහෙම නෙමෙයි. මෙයා තියෙන මාන්නක්කාරකමක් නිසා හරි මොකක් හරි නිසා මොකද කරන්නේ? මෙයා දෙන්නේ මට බෑව කරන්න. කවුරු හරි දෙන්න තෑ කියලා ඉන්නවා. ආ නසත්පුරුෂ ලක්ෂණය. සියතින් දන් දෙන්නේ. අගෞරවයෙන් දන් දෙනවා. ඒ දෙන එකත් ගෞරවයෙන් අර හදපත්තුලෙන් එන හැඟීමෙන් නෙවෙයි දෙන්නේ. අගෞරවයෙන් දුන්නත් දෙන්නේ. ඊළඟට එළව ගන්න අදහසින් දෙන්නේ. පින්න පාදර ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට ආවට පස්සේ අර මේ අර අපි සාමාන්‍ය කියන්නේ ඒක තේරුම් ගන්න කියන්නේ මලවදේ කියලා. අන්න ඒ වගේ හැඟීමකින් තමයි දන් දෙන්නේ. එලව ගන්න අදහසෙන්. අසත්පුරුෂ ලක්ෂණයක්. ඊළඟ විපාක අදහස නැතුව දන් දෙන්නේ. මේ දෙන දාණයට මත මහ විපාක ලැබෙනවා කියලා අදහසක් නැහැ. ඔන්න අසත්පුරුෂ ලක්ෂණ ටික. පාප ධර්ම වලින් යුක්තයි, පාප හැඟීම් වලින් යුක්තයි. අසත්පුරුෂය ඒ වගේම හොයන්නේ. අසත්පුරුෂ චින්තාවෙන් යුක්තයි. අසත්පුරුෂ මන්ත්‍රණ වලින් යුක්තයි අසත්පුරුෂ වදන්නට අසත්පුරුෂ කර්ම කරයි අසත්පුරුෂ දෘෂ්ටියට අසත්පුරුෂව දන් දේ. ඔන්න ඔය ලක්ෂණ ටික පින්නන්ති සමාජයට දාලා බලන්න බැරිද අපිට? හොඳට දැනගන්න පුළුවන්. අසත්පුරුෂ භාවය හෝ සත්පුරුෂ භාවය. අපේ ජීවිත වලත් මෙතන බලන්න පුළුවන්. ඔය ලක්ෂණ ටිකට ප්‍රතිවිරුද්ධ ටික සත්පුරුෂ ලක්ෂණ ටික. ඉතින් මේ චූලපුන්නම සූත්‍රයේ ඔන්න ඔය කාරණා විශේෂයෙන් මතු කරලා තියෙනවා සත්පුරුෂයාගේ සහ අසත්පුරුෂයාගේ ලක්ෂණ. ඊළඟ විශේෂයෙන්ම සිහිපත් කරනවා පින්නත්නි පුදුමය කියන්නේ මේ ලෝකේ මෙන්න මේ වගේ අසත්පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවා නම් අසත්පුරුෂ ලක්ෂණ තියෙන කෙනාට කවදාවත් සත්පුරුෂයා තෝරගන්නත් බෑ අසත්පුරුෂයා තෝරගන්නත් බෑ සත්පුරුෂයාට පුළුවන් සත්පුරුෂයා සහ අසත්පුරුෂයා තෝරගන්න අසත්පුරුෂයාට නම් බෑ සත්පුරුෂයා සත්පුරුෂයා වෙන් වෙන්කොට හඳුනගන්න යා පටලවා ගන්නවා ඊළඟ පින්නත් මේ දේශනාවේ තියෙනවා මේ දේවදහ වර්ගයේ සුනක්කත්ත කියලා සූත්‍රය. මේ සූත්‍රය බොහෝම වටින සූත්‍ර ධර්මයක්. සුනක්කත්ත සූත්‍රය. මේ සුනක්කත්ත සූත්‍රය තුල මේ විශේෂයෙන්ම සඳහන් වෙන්නේ භික්ෂූන් වහන්සේලා අවබෝධයෙන්ම අවබෝධයටපත් වෙලා අරිහත්ත්වය ප්‍රකාශ කිරීමත් ඊළඟට සමහර සාමින්නාන්තල අදිමානෙන් ඒ කියන්නේ තමන් වහන්සේලා තුල තියෙන වැරදි අවබෝධයන් නිසා තමන්ගේ අරිහත්ත්වය ප්‍රකාශ කිරීමක්. ඒ අරිහත්ත්වයටපත් නොවි අරිහත්ත්වයටපත් වුණා කියලා ප්‍රකාශ කරනවා. ඊළඟ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා පින්නයි තවත් වටිනා කාරණාවක් කාම ගුණයන් පිළිබඳව. කාමය කියලා කියන්නේ අපි දන්නවා පින්නත්නි කාම වස්තු විශේෂ අපේ හිතේ තියෙන ආසාවල් කියලා කියන්නේ හරීම තමන්ට අහිත කර අන් අයටත් අහිත කර දෙපැත්තටම අහිත කර ඒව සංසාරයේ දුක් විපාක ලබා දෙන ආදීන බහුල වැඩපිළිවෙලක් මේ කාම වස්තුත් එක්ක තියෙන වෙන තණ්හාවෙන් සිද්ධ වෙන ගනුදෙනුව. පිනති යම්කිසි මොහතක අපි කහඹිලියත් අත්දැක්කොත් අපි කවදාවත් ඒ කහඹිලියත් ස්පර්ශ කරන්න යන්නේ නැහැ. අපි දන්නේ කහඹිලිය අත් ස්පර්ශ මාත්‍රයෙන්ම අපේ ලොකු ආදීනයක් අත්දකින්න වෙනවා. මේ කාමවස්තු කියන්නේ තන්නේ වගේ, කාමිලිය වගේ. තණ්හා සහගතව එක මොහොතක් ඒ රූපයක් ආශ්‍රය කරනවා. තණ්හා සහගතව එක මොහොතක් ඒ ශබ්දයක් ආශ්‍රය කරනවා. තණ්හා සහගත එක මොහොතක් ඒ ගන්ධ රස ස්පර්ශ ආශ්‍රය කරනවා. තණ්හා සහගතව එක මොහොතක් ඒ කාම වස්තුවක් ගැන කල්පනා කළොත් කහඹිලිය ස්පර්ශ කළා වගේ බලන්න කහඹිලිය ස්පර්ශ කළා වගේ නෙවෙයි ඊට පස්සේ මොකද වෙන්නේ? කස කස පළ දානවා. අන්‍යයන්ගේ තමයි කාමයෝ කියන ඒවා කැමැත්තෙන් දකින දෙයක් හරි ඇහෙන දෙයක් හරි මතක් වෙන දෙයක් හරි එක එක මොහොතක් කල්පනා කරනවා. ඒ එක මොහොතක කල්පනා කිරීම තුළ මොකද වෙන්නේ? හිත ඇවිස්සෙනවා. හිත ඇවිස්සලා මොකද වෙන්නේ? ඒක ක්‍රියාත්මක භාවයට යනවා. එතකොට මෙන්න මේ වගේ ස්වභාවයෙන් යුක්ත කාම ගුණයන් විශේෂෙහි ඇලී ගලී කටයුතු කරන ඒවා පිළිබඳව කල්පනා කරමින් ජීවත් වෙන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා සඳහන් කරනවා එයා හැම මොහොතකම කාම ගුණ සහිත කතාවලම යෙදේ කියලා. දැන් මේ එක මොහොතක කැමැත්තෙන් ඇසුරු කරන මාත්‍රයෙන්ම ඇවිස්සෙන ස්වභාවයෙන් යුක්ත මනෝභාවයන් තියෙන අය කතා කරන්නේම කාමයන් ගැන. කොහේ හරි දැකපු එකක් ගැන, අහපු එකක් ගැන, විඳපු එකක් ගැන, ඊළඟට අනිත් අයත් එකතු කරගෙන හරි තනියම හරි ඒක විඳින්න යෑම ගැන, බලන්න යෑම ගැන, අහන්න යෑම ගැන. ඒ මේ කාමයන්ට ගොදුරු සත්වයෝ කාම කතාවලමයි යෙදෙන්නේ. ඊළඟ මේ සූත්‍රය දේශනා කරනවා එයාලා ඊට අනුරූප වූම විතර්කයෝම පහල කරයි. ඒ කියන්නේ මෙයාලර කාමයන් ගැන කල්පනා කර කර ඉන්න අය ගේ චිත්තසංතානවල පහළ වෙන්නෙම ඊට පස්සෙත් කාම විතර්කය. ඒක හරියට මේ වගේ පින්නත්. අපි හිතමු දැන් උදේ කාට හරි වැඩට යන කෙනෙක් කියලා හිතමු අපි රැකියාවකට යන කෙනෙක් ඉන්නවා කියලා. මේ රැකියාවට යන්න ඉන්න කෙනාට උදේ මොනවා හරි මෙයා මෛත්‍රී භාවනාවක් කරන්නේ නැති එහෙම ලොකු කුසල වැඩ පිළිලක් නැති කෙනෙක්. මෙයාට උදේ මොකක් හරි දෙයක් වෙලා හොඳටම කේන්ති ගියා කියන්නකෝ. පින්වත් අන්නේ කේන්තිය මෙයාට ඇති වෙලා විනාඩි දෙක තුනක් එහෙම හිතේ බලවත් තිබුණා කියන්නකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ සිද්ධිය එතනින් ඉවරයි. ඒත් වැඩට යද්දිත් එයාගේ හිතේ නැවත නැවත තරහ සිත් උපදිනවද නැද්ද? අර ඇතිවිච්ච කේන්තිය හේතු වෙලා. ඊළඟ වැඩට ගිහිල්ලා වැඩ කරද්දිත් එහෙම කේන් වෙනදට වඩා කේන්ති යන ගතියක් අර උදේ වෙච්ච සිද්ධිය නිසා. ඊළඟට වැඩට ගිහිල්ලා ගෙදර එද්දිත් වෙනද වගේ නෙවෙයි. ගෙදර ආවට පස්සෙත් වෙනද වගේ නෙවෙයි. ඒකට හේතුව අර උදේ ඇති කරගත්ත අර දැඩි වෛරය, දැඩි ක්‍රෝධය හේතු වෙන ඊට අනුරූප දේශහිත් පැය ගාණක් ඒ හිතේ පහළ වෙන ස්වභාවයක් තියෙන. ඒකට චිත්ත නියාමය කියලා අපි කියනවා. අන්න ඒ වගේ තමයි යම් කෙනෙක් කාම වස්තු කෙරෙහි ඇලී ගැලී කාමයන් ගැන කතා කරමින් යම් කිසි විදියක වාසය කිරීමක් තියනවා නම් ඊට පස්සෙත් එයා ජීවිතේ පහළ වෙන්නේ ඊට අනුරූපම වූ කාම විතර්ක කාම චින්තනයන් ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා එයා යම් කිසි කෙනෙක් ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ කාමගුණ භජනය කරන පුරුෂයාම ඇසුරු කරයි. ඒ ඒ කාමයන්ට කැමති කාමයන්ට ගොදුරක් වුණ කාම යම් පිළිබඳ කතා කරන ඊට අනුරූප කල්පනා පහළ වෙන මෙන්න මෙයා ඇසුරු කළොත් ඇසුරු කරන්නේ ඒ જાතියේම චරිත. ඊළඟ දේශනා කරනවා ඒ විතරක් නෙමෙයි. මෙයා සතුටු වෙන්නේ එවැනිම චරිත දැක්කට පස්සේ. බලන්න දැන් ටෙලිනාට්‍ය බලන කෙනෙක් ඉන්නවා කියලා. ඒ ටෙලිනාට්‍ය බලන කෙනා එයා ඒ බලන ටෙලිනාට්‍යම බලන කෙනෙක් දැක්කොත් මොකද වෙන්නේ? එයාට සතුටුයි. දැන් ක්‍රිකට් කියන්නේ ඉතින් කාමයක්මනේ. එතකොට ඒ ක්‍රිකට් ක්‍රීඩාව බල බල සතුටු වෙන කෙනා සතුටු වෙන්නේ ඒ જાතියේම එක්කෙනෙක් දැක්කමනේ ක්‍රිකට් වලට කැමති කෙනෙක් දැක්කමනේ. අන්නේ ඔගේ දේශපාලනයට කැමති කෙනා දේශපාලනයටම කැමති අය දැක්කම සතුටු වෙනවනේ. අන්න ඒ වගේ මේ මේ ලෝකයේ තුල මේ කාමයන්ට ගොදුරුණ අය කාමයන් පිළිබඳ කතා කරනවා ඊට අනුරූප සංකල්ප පහල කරනවා ඊළඟට එවැනිම කාමයන් ඇසුරු කරන අය භජනය කරනවා විතරක් නෙවෙයි එවැනි කාමයන් ඇසුරු කරන අය දකිද්දි තමයි මෙයාට සන්තෝෂ උපදින්නේ දැන් ඒකනේ සමහර අයට දැන් භික්ෂු රූපයක් දැක්කට පස්සේ සතුටක් නැහැනේ හැබැයි එතනින් කාන්තාවක් ගියොත් හරි සන්තෝෂයි ඊළඟට වෙන ගෘහස්ත පුරුෂයෙක් ගියොත් හරි සතුටුයි අර භික්ෂුව දැක්කට පස්සේ ඒක නිකන් අසුබයි වගේ. එහෙම එහෙම ඒ මේ කාමයන්ට ගොදුරු වෙච්ච අයගේ ලක්ෂණ. ඊළඟට ආනෙන්ජ සමාපatti කතාව අසීමට අකමැති. කණියොබන්නේ ආනෙන්ජ සමාපatti කියලා කියන්නේ පින්නත් ආනෙන්ජ කියන්නේ නොසෙල් වෙන කියන එක. නොසෙල් වෙන සමවත් තියෙන හතරනේ ධානයෙම නොසෙල් වෙන සමවතක්. ඊළඟට ආකින්චඤ්ඤායතනාදී නොසෙල්වෙන සමවත්. අන්න ඒ වගේ උතුම් ධානයන් පිළිබඳව කතා කරන්න කතා කරනකොට ඒ වහන්න මෙයා කම්මැලි. මොකද ඒ කියන්නේ ධාන කියන කාමයන්ගෙන් වෙන්නේ දෙයක් නේ. ඒවට කැමති නෑ. මෙයා කැමති කාමයන් එක්කම කතා කරගෙන ඉන්න. කාම ගැනම. ඊළඟට සඳහන් කරනවා එයා ඒ විතරන්නේ ආනන්ද සමාපත්තිය ආදී කතා කරන්න දැක්කත් කතා කරන්නේ දැක්කත් සතුටු වෙන්නේ බලන්න මොනතරම් ඇත්තක්ද පින්නත්නේ මේ කාමයන්ගේ කාමයන්ගේ ආදීනව දැකලා කාමයන්ගෙන් ඉවත් වුණු මානසිකත්වයන් වූ ධාන ගැන කතා කරද්දිම සමහර අය මොකද කරන්නේ මේ ලෝකෙ මහා භයානක දෙයක් ගැන කතා කරා වගේ තමයි හිත ඒ ඒ හිතවල ස්වභාවය බලන්න පුළුවන් හිත නිකන් නිදිකුඹ ගහන පයින් ගැහුවා වගේ ඉදිකුංග ගහකට පය ස්පර්ශයක් වුණොත් අතකර ස්පර්ශයක් වුණොත් මොකද වෙන්නේ? ඇකිලිල යනවා. අන්න ඒ වගේ තමයි අර සමහර අයට මේ ධානය ගැන කතා කරද්දී හිත ඇකිලිල යනවා. ඇයි ඒ? කාමයන්ට ගොදුරු වෙච්ච අය. හොඳට අල්ලගන්න පුළුවන්. කාමයන්ට ගොදුරු වෙච්ච අයට තමයි ධානය ගැන කියද්දී ධානය කියන්නේ කාමයන්ගේ මිදුණු මානසිකත්වයන්නේ. ඒ ගැන කියද්දී මොකද වෙන්නේ? මෙයා සතරටපත් වෙන්නේ නැහැ. එවැනි අය දකිද්දී මෙයා සතුටපත් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හරිම ලස්සන විග්‍රහයක් වෙන්නත් තියෙන්නේ සුණක්කත සූත්‍රය. ඉතින් දැන් දේශනාවන් ඉස්සරහට යද්දී අහන්න ඕන. ඊළඟට තියෙන සූත්‍රයක් ඝනක මොග්ගල්ලාන. මේ සූත්‍රය හත්වෙනි සූත්‍රය. දැන් අපේ සමාජයේ ඉන්නවනේ පින්නත් මේ අපේ විශේෂයෙන්ම තරුණ තමයි ඉතින් වැඩිපුර මැදි අය. දැන් හොඳට බණ අහලා යම් කිසි විදිහකට භාවනා කරලා ඊළඟට දහම් සාකච්ඡා වලට සවන් දෙමින් එහෙම ඊළඟ දහම් පුස්තක විශේෂයෙන්ම හදාරමින් ඉන්න අපේ සමහර තරුණ පින්වතුන්ට මැදිවි අයට ගිහි ජීවිතය අතහරින්න සංකල්ප තියෙනවා. ඒක බොහෝම ශ්‍රේෂ්ඨ මානසිකත්වයක්. නමුත් මෙයාලාගේ අදහසක් තියෙනවා එක පාට වනගත වෙන්න. කැලේට යන්න. දැන් ඔය තේරගතාවල එහෙම තියෙන ඒවා බලද්දි එහෙම වනයේ ගල් ගුහාවල මහා නෝරා රැහි මැද නොසෙද්දනි හිත්තලින් ඒ උතුමන් වහන්සේලා හිටපු හැටි එහෙම ඒවා ඒව දකිද්දී ඒව අහද්දී මෙයාට මොකද හිතෙන්නේ මාත් පැවිදුනොත් කැලේටම තමයි යන්නේ මං නම් ඉන්නේ මෙවයි අන්න ඒව සංකල්පය ඇති වෙනවා සමහර අයට ඒක හරි සංකල්පයක්ද වැරදි සංකල්පයක් ඒ වැරදි කියන්නේ වනගත වෙන්නට අවශ්‍ය සුදුසුකම් ටික සම්පාදනය කරගත්තට පස්සේ ওই සංකල්පය આવොත් හරි. ඒ වනගත වෙන්නට අවශ්‍ය මානසිකත්වය නැතුව වනගත වුණොත් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම දෙයක්. ලොකු ගලැත්තු විශාල විල් දැකලා ඒ විල් වල නෙළුම් මල් තියෙනවා, නෙළුම් දඬු තියෙනවා, නෙළුම් කොළ තියෙනවා. ඒ මහා දලැත්තු මොකද කරන්නේ? ඒ විල් වලට බහිනවා. ගැඹුරු විල් වලට බහිනවා. බැහැල මොකද කරන්නේ ලුන් දඩු කාලා ඊළඟට නාලා මේ මහ ඇත්තු ගොඩ එනවා. මේ මහ ඇත්තුන්ගේ ක්‍රියාව දකිනවා පොඩි ඇත්තු. ඇත්පැටව ටික මොකද කරන්නේ? මෙයාලා හිතනවා මෙයාලා මේ විලට බැහැලා මේ නෙළුම් කොල නෙළුම් දඩු කෑවනම් නෑවනම් ඇයි අපිට බැරි කියලා මෙයාලත් මොකද කරන්නේ? දුවගෙන දුවගෙන ගිහලා ඒ විල් වලට පයින්නවා. පැන්න පැන්නමයි ගොඩේමක් නෑ. ඒ කියන්නේ ඒ ගැඹුරු විල් ඇසුරු කරන්න පුළුවන් දල ඇත්තුන්ට විතරයි. පොඩි ඇත්තු ඒකට පැන්නොත් ගිලිලා මැරෙනවා. වණයත් ඒ වගේ. වණයත් පින්නත් ඇසුරු කරන්න නම් ඉහළ මානසිකත්වයක් තියෙන්න ඕනේ. මෙන්න මේ සූත්‍රයේ කියනවා ඒ ඉහළ මානසිකත්වයට අවශ්‍ය කාරණා ටික. ප්‍රාතිමෝක්ෂ සංවරය. වික්ෂුවක් නම් උපසම්පදා සීලය තුල හොඳට හික්මෙන්න පුළුවන් හැකියාව ඇති කරගන්න ඕනේ. සාමණේර භික්ෂුවක් නම් සාමණේර දස සීලය තුල හොඳට පිළිපදන්න පුළුවන් ශක්තියක් කරගන්න ඕනේ. මොකද සාමණේර දස සීලයේ තියෙනවා භයානක පැතිකඩක්. එක ශික්ෂාපදයක් කඩනොත් 10ම කඩනවා වගේ. හරියට අපි හිතමු දැන් පින්නත්නිය දරමිටියක් එක ලණුවකින් බැඳලා තියෙනවා කියලා. ඒ එක ලණුවකින් බැඳලා තියෙන දරමිටියේ එක ලණුවක් කැපුවොත් ඒ ලණුව කැපුවොත් මොකද වෙන්නේ? අර ඔක්කොම කඩාමිද වැටෙනවානේ. අන්න වගේ තමයි මේ අපේ ගෘහස්ත අපේ පින්නතුන් දැන් පොයේට හරි දස්සිල් සමාදන් වුණොත් එකක් කඩනොත් අනිත් නමේම තියෙනවනේ. සාමාන්‍ය භික්ෂුවට එහෙම නෙමෙයි. මේ ගිහි පින්නතුන්ගේ සිව්පසයෙන් තමන්ගේ ජීවිතේ අරගෙන යන සාමාන්‍ය භික්ෂුව අතින් එක ශික්ෂාවක් කැඩුණොත් 10ම කැඩුනා. එයා ආපහු ආචාර්ය වහන්සේගෙන් ඒ සීලය සමාදන් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට හොඳට එහෙම වෙන්න තු හොඳට සීලය පිළිපදලා බොහෝ බොහෝ කාලයක් වාසය කරන්න පුළුවන් ශක්තිය තියෙන සාමණේර භික්ෂුන් වහන්සේ නමක් හෝ ඊළඟට උපසම්පදාව තුළ හොඳට පිළිපදලේ විනය තුළ කටයුතු කරන්න භික්ෂුවක් වෙන්න ඕනේ. ඊළඟ ඉන්ද්‍රිය සංවරය. අපි සිහිපත් කළේ අර කහඹිලියාවල කහඹිලිය දැක්කට පස්සේ අපි ඒක අල්ලන්න යන්නේ නැහැනේ. අපි දන්නවා කහඹිලියා ගෑවුනොත් වෙන ව්‍යසනේ. ඒ නිසා අපිට අල්ලන්න හිත් පහළ වෙන්නේ අන්න වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී කහඹිලියා වගේ නම් අන්න ඒවා හිතින් තණ්හාවෙන් ස්පර්ශ නොකරින්න මානසික මට්ටමට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. අන්න ඒවා ඉන්ද්‍රිය සංවරයක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඊළඟට දේශනා කරනවා භෝජනේ මත්සඤ්ඤුතාවය. ඒ කියන්නේ ආහාරය පිළිබඳව රස තෘෂ්ණාවක් නැතුව, තණ්හාවක් නැතුව ඒ ශරීරයට අවශ්‍ය ආහාරයේ පමණ දැන වළඳන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒක ඇති කරගන්න එක ලේසි නෑ පින්වත්නි. ඒවා කරන්න ඕනේ. ඒවා අපහසුතාවයේ තේරුම් ගන්න. ඊළඟට හැබැයි කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඊළඟට ජාගරියානු යෝගය. ඊළඟට නින්දට බර නොවුණු චරිතයක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම දැන් වනගත ජීවිතයකට ගියාට පස්සේ වතක් පිළිවෙතක්වත් නැහනේ. වතක් පිළිවෙතක්වත් නැහැ. ගල් ගුහාවක නම් ගල් ගුහාවේ ඉන්නවා. ඉතින් වතක් පිළිවෙතක්වත් නැතුව ඒ කියන්නේ ආචාරවත් නැහැ, උපාධ්‍යායවත් නැහැ, මුකුත් නැහනේ. එතකොට මොකද වෙන්නේ? බොහෝ අයගේ බොහෝ භික්ෂුන් වහන්සේලාගේ ජීවිත තීන මිද්දේ වෙටි යට කරගෙන යනවා. එතකොට මොකද කරන්නේ? කොච්චරවා සැතපෙන එක තමයි වැඩේ. එතකොට සිව්පසය එහෙම නැත්නම් පින්ඩපාතය ගිහි අයගෙන් ලබා ගනිමින් ශාසනයක් තුල එහෙම නිදිය ගන්නවා කියන්නේ හැතපෙනවා කියන්නේ ඒක වඳභාවයක්. කුසලයක් වැඩ කරන්නේ නැති වෙලාවක්. ඒක බොහෝ අනර්ථකාරී තත්ත්වයක්. යම්කිසි භික්ෂුවක් හොඳට జాగරියානුയോഗය නිදි වරා නිදි පරාගෙන ඒ කියන්නේ නිදිය ගන්න නැතුව සීමිත පැය කිහිපයක් රාත්‍රී නිදි ගන්න නිදිය ගනිමින් දවස ගෙවන්න පුළුවන් කුසලයෙන් ප්‍රමුදිත ස මානසිකත්වයක් ඇති කර ගන්න ඕනේ. එතකොට జాగරියානුയോഗය තුළ වාසය කරන්න පුළුවන්. జాగරියානුയോഗය කියන්නේ නිදි වැරීම කියන අර්ථය. ඊළඟ සති සම්පජානිය. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිජිදේ පසාරිතේ සම්පජානකාරී හෝති ආදී වශයෙන් ඉදිරියට යද්දී ආපස්සරෙද්දී අදිශා අනුදිශා බලද්දී ඊළඟ චීවර පොරවද්දී ඊළඟට පාත්‍ර ගනිද්දී අත පය දිගාරෙද්දී අකුලද්දී මේක සම්පජානකාරීව කියලා කියන්නේ සිහියෙන් සහ නුවණින්. ඒ කියන්නේ මෙතන සත්පුද්ගල ආත්මත්වයෙන් තොර හේතුඵල ධාමික ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා ඒ සිහිය නුවණ වැඩ කරන මානසිකත්වයක් වෙන්න ඕනේ. ඊළඟට මෙන්න මේ කාරණා ටික බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා වනගත වෙන්නට නම් සුදුසුකම් විදියට තිබිය යුතුයි කියලා. මොනවද? පාතිමොක්ඛ සංවරය, ඉන්ද්‍රිය සංවරය, භෝජනේ මත්සන්විතාවේ, ජාගරියානුയോഗය, සති සම්පජඤ්ඤය. ඔන්න ඔය ටික හොඳට බලවත් කරගත්ත භික්ෂුවකට නම් පින්නක්නි වනයේකට ගිහිල්ලා මොකක් හරි කමටහනක හිත පිහිටුවා පිහිටුවා ගත්තට පස්සේ ඒක වේගෙන් වැඩෙනවා. ඉතින් නීවර දුරු කරමින් ධ්‍යාන වලට යොමු වෙලා නාම රූප විදර්ශනාවෙන් අවබෝධයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා පින්නන්ති මේ සූත්‍ර වලින් අපි තේරුම් ගන්න ඕනේ වනගත වීම කියන එක හොඳ අදහසක්. නමුත් ඊට සුදුසුකම් නැතුව නම් ඒකට යන්න හදන්නේ ඒක හරියට අර ගැඹුරු විල් වලට ඇත්පටව පනිනවා වගේ. සමහරට අමනුෂ්‍යයන් විසිනේ ජීවිතය වහගන්න පුළුවන්. ඒක ඇත්ත අපි කතා කරන්නේ මේ. එවැනි මේ සඳහන් කළ ಗುಣධර්ම ටික නැතුව වනගත වෙලා ශික්ෂා බිඳ ගනිමින් ආසිහියෙන් එහෙම මේ නිදි නිදි ගනිමින් සැතපෙමින් එහෙම ජීවිතය අරගෙන ගියොත් හුදකලා වනයේකට වෙලා අමනුෂ්‍යනුස්නේ ජීවිතය දැහ ගන්න පුළුවන්. යට කරගෙන යන්න පුළුවන්. ඒ ජීවිතේ ඊටාම ඛේදනීය තත්යකටපත් වෙන්න පුළුවන් අපි හොඳට දැනගෙනයි මේ ලෝකයේ තියෙන බොහෝ දේවල් දැකලායි කියන්නේ පින්වත්නි. විශේෂයෙන්ම අපේ ගිහි ජීවිත ගත කරන අපේ පැවිදි වෙන අදහස් තියෙන අපේ පිළිතුර සිහිපත් කරන්නේ එන්න ශාසනයට තුල් වෙන්න ආචාර්යවරු ඇසුරු කරන්න උපාධ්‍යයන් වහන්සේලා ඇසුරු කරන්න අඩුම කාණ උපසම්පදාවල වස් පහක්වත් ගියාට පස්සේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා තීරණය කළොත් ඔබ දැන් තනියම වනයේක ජීවත් වෙන්න සුදුස්සෙක් කියලා අන්නේදාට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ ආශිර්වාදත් එක්ක වනගත වෙන්න අවබෝධය වේගින් වේගින් වේගින් සිද්ධ කරගන්න හැබැයි එහෙම නැතුව හිතුමතේ ගිහිල්ලා නම් අමාරුවේ වැටෙන්න එපා කවුරුවත් නැහැ Tamanna බේරගන්න. ගලක මොග්ගල්ලාන සූත්‍රයන් වගේ වැදගත් කාරණාවක් තියෙනවා. ඊළඟට තියෙනවා මහා පුන්නම සූත්‍රය. ඒක දේශනාවේ තියෙන නවවෙනි සූත්‍රය. මේ සූත්‍රය තුල පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංචස්කන්ධයේ අවබෝධයට අවශ්‍ය කාරණා ටිකක්. ඒ පංචස්කන්ධ ධර්මයේ ආස්වාදය ආදීනවය නිස්සරණය පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ විග්‍රහ වෙන කෙනේ. පංචස්කන්ධය කියන එක දකිද්දී යම් කිසි සෝයක් ඇති වෙනවා නම් සොම්නසක් ඇති වෙනවා නම් සතුටක් ඇති වෙනවා නම් ඒකේ පංචස්කන්ධ ධර්මයේ තියෙන ආශාදය. දැන් අම්ම කියන්නේ පංචස්කන්ධයන්නේ. Taman ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් එයා පංචස්කන්ධයක්නේ. ස්වාමියා භාර්යාව දරුවෝ කියන පංචස්කන්ධයක්නේ. එහෙම නැත්නම් අපි හිතමු අන්නේ විදිහට බාහිර රූපයක් වෙන අජීව වස්තුවක් දැක්කොත් ඒක රූපස්කන්ධයක්නේ. අන්න ඒවා දැක්කට පස්සේ හිතට නිකන් සුවයක් වෙනවා නම් සොම්නසක් වෙනවා නම් ඉෂ්ටයි කාන්තයි මනාපයි මధుරයි මනෝහරයි කියලා හිතන නම් ඒක තමයි ස්කන්ධ ධර්ම හමුවේ ඇති වෙන ආශාදය. ඊළඟට ආශාදේ ආශාදේ විදිහට දැනගන්න ඕනේ ඊළඟට මේකේ ආදීනව දැනගන්න ඕනේ. ස්කන්ධ ධර්මයන්ගේ තියෙන ආදීන මොනවද? අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය. ඒක ඉතින් පුළුල් විදර්ශනාත්මක ශේත්‍රයක්නේ. අනිත්‍යයි කියලා අපි තප්පරේ තප්පරයක් ඇතුළතදී කිව්වත් ඒ පංචස්කන්ධය අනිත්‍ය දැකීම කියන්නේ ලොකු වැඩ පිළිවෙලක් නේ. ඉතින් අන්නේ පංචස්කන්ධය ආදීන වේ සහ ඒ පංචස්කන්ධයේ ආදීනව දකිද්දී පංචස්කන්ධ ධර්ම විශේෂයේ තියෙන චන්දරාගය ප්‍රහාණය වීම තමයි නිස්සරණය. මේ විදිහට පංචස්කන්ධයේ ආස්වාදයට ආදීනවයක් නිස්සරණයක් පිළිබඳව මහා පුන්නම සූත්‍රයේ විග්‍රහ වෙනවා. ඊළඟට තියෙනවා ගෝපක මොග්ගල්ලාන සූත්‍රය. මේ සූත්‍රයේදී පින්වත්නි කාරණා කිහිපයක් කතා වෙන එක තැනක සඳහන් වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ දැන් මේ ගෝපක මොග්ගල්ලාන ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්න වගේක් මෙතන තියෙන්නේ එතනදී ආනන්දයන් වහන්සේගෙන් ගෝපක මොග්ගල්ලාන අහනවා ස්වාමීනි දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ යම්කිසි භික්ෂුවක් මුල් කොටගෙන මේ ශාසනය ඉස්සරහට පවත්වාගෙන යා යුතුයි කියලා යම්කිසි එහෙම දෙයක් තියනවාද කියලා ශාස්ත්‍රුන් වහන්සේගේ වැයමේ. ඉතින් ආනන්දයන් වහන්සේ දේශනා කරනවා, يعني සංඝනායක වගේ পদවියක් එහෙම එහෙම අනුකුල දෙනවාද එහෙම මේ ශාසනය තුල කියලා. ඉතින් ආනන්දයන් වහන්සේ දේශනා කරන්නේ එවැනි දෙයක් මේ ශාසනයේ නැති බවක් මේ ධර්මයම ශාස්ත්‍රූත්වයලා කටයුතු කරනවා කියලා. දැන් පිළිතුර මතක ඇති දැන් පිරිනවම් පාන වෙලාවෙත් අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට මේ වැඩ වාසය කරපු 500ක් භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ තමන් වහන්සේ ඇවෑමෙන් ධර්මය ශාස්ත්‍රූ කොට ගුරු තැහණි තබා කටයුතු කරන්න කියලා. ශාස්ත්‍රුන් වහන්සේ විතර මේ ධර්මයේ දකින්න කියලා. ඉතින් ආනන්දයන් වහන්සේ දේශනා කරනවා අපි එහෙම ප්‍රධාන භික්ෂුවක් පිළිසරණ කොටගෙන මුල් කොටගෙන නායකත්වයේ කොටගෙන වාසය කිරීමක් කියලා දෙයක් නම් නැහැ. හැබැයි ධර්මයේ ශාස්ත්‍රූත්වයෙහිලා ධර්මයේ පිළිසරණ කොට ධර්මයේ සරණ කොට මේ ශාසනය තුල පිහිටක් ඇතුව ඒ විදිහට වාසය කරන බව. එහෙම මේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රය තුල දේශනා කරලා තියෙනවා. පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා මේක මේ දේවදහ වර්ගයේ හතරවෙනි සූත්‍රය සාමකාම සූත්‍රය. මේ දේශනාවේ මේ හරිම වැදගත් කාරණාවක් කතා වෙනවා පින්නදී දැන් අපේ ජීවිතවල ප්‍රශ්න තියෙනවානේ. ඒ කියන්නේ මේ වාද විවාද ඇති වෙනවා සාමාන්‍ය විදිහට කිව්වොත් අඩදබර පවා ඇති වෙන්නේ. ඉතින් අඩදබර ඇති කරගෙන ප්‍රශ්න ඇති කරගෙන හිත නරක කරගෙන ඉතින් සමහර අය සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් සමහර අය අපට ආරංචි වුණා එක අම්ම කෙනෙක් සාමියාත් එක්ක සාමියාගෙන් වෙච්ච වරදකට සාමියාගේ ඇත්තට වරදක් වෙලා ඒ වරදට ඇති වෙච්ච විවාදයට වාදෙට මේ මෞතුමියගේ හිත කොච්චර රිදුනද කියනවා නම් ඒ ප්‍රශ්නේ නිසා අවුරුදු 30ක් යනකම් ඒ ස්වාමියාට සලකලා තියෙන්නේ පිටස්තරයකට වගේ. ඉතින් ඒක බොහෝ ඒ කියන්නේ ඒ අවුරුදු 30ක් විතර එක දිගට එක දිගට බැඳගත්ත වෛරයක් විතර තියෙන්නේ. ඉතින් අන්න යාගේ මේ සමාජය තුල මේ දෙන්න දෙන්නා හතර දෙනා හතර දෙනා ඊළඟට 10 දෙනා 10 දෙනා එහෙම විවිධ කණ්ඩායම් ඔවුනොවුන් කෙරෙහි විතරදෙන විරුද්ධ වචන කියාගනිමින් වාද විවාද ඇති කරගන්නවා. මේ සාමගාම සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන අන්හිම වාද විවාද ඇති වෙන්න හේතු හයක්. ඒවට කියනවා විවාද මූල කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් යම් කිසි මොහොතක කිපෙන සුළු බද්ධ වෛරය තියෙනවා නම් යමෙක්ගේ හිතේ. අන්න එයා නිසා වාද විවාද ඇති වෙන්න පුළුවන්. යමෙක් ගාව ಗುಣ මකන ගතිය සමග අනුන්ගේ වැරදි දකින ගතිය තියෙනවා නම් අන්න විවාද වලට හේතු වෙන්න පුළුවන් ප්‍රශ්න වලට. ඊළඟට කෙනෙකුගේ ජීවිතයේ ඊර්ෂ්‍යාකාරී බවයි මසුරුකමයි තියෙනවා නම් වාද විවාද ඇති වෙන්නේ මානසිකත්ව හේතු වෙනවා. ඊළඟට කෙනෙක් සට කපටි නම් කපටි නම් වාද විවාද ඇති වෙන්නට ඒක හේතු වෙන හැඟීමක් මනෝභාවයක් ඊළඟට පාපී මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් ඊළඟට අත්නොහරින ලද දෘෂ්ටි තියෙනවා නම් පාප දෘෂ්ටි ඔන්න ඔය காரணා හය හේතු වෙලා විවාද ඇති වෙන බව බුදුන් වහන්සේ සාමකාම සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේනම මේ දේශනාව විස්තර කරද්දී මේ විවාද මූලහය හොඳට විස්තර කරයි. ඉතින් මේ සූත්‍රය ශ්‍රවණය කරන්න කියලා අපි සිහිපත් කරනවා. ඊළඟට තියෙන පින්නද සූත්‍රයක් ආනින්ද සප්පාය කියලා. මේ ආනින්ද සප්පාය කියන සූත්‍රයේදී බුදුන් වහන්සේ මේ බලන දේශනා කරනවා අනිච්චා භික්කවේ කාමා තුච්ඡා මෝග ධම්මා කියලා. මෝස ධම්මා කියලා. ඒ කියන්නේ මහණෙනිමේ මේ වත්තුකාම ක්ලේශකාමාදී ඇතිව නැති වෙන බැවින් ආත්මත්වයෙන් හිස් බැවින් තුච්ඡයි කියලා. තුච්ඡයි කියන්නේ හිස් කියලා කියන්නේ. මේ වත්තුකාම ක්ලේශකාම කියන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියත් ඒ වස්තුකාම ක්ලේශකාම කියන ආදරය ආදී රාගෙහෙම ක්ලේශකාම අන්න ඒවා ඇතිව නැති වෙන බැවින් ආත්මත්වයෙන් තොර බැවින් හිස් කියනවා අනිත්‍ය ස්වභාවයට පත්තර නිසා ආත්මත්වයෙන් තොර නිසා හිස් කියනවා තුච්ච කියන්නේ හිස් කියන අර්ථය මායා කතමෙන්ති ඊළඟට දේශනා කරන මේ කාමයෝ මායාවකින් කරන ලද්දක් වගේ කියලා. දැන් බලන්න ආදරය කියන හැඟීම ගත්තට පස්සේ ඒක මායාවක් කියලා ගොඩාක් අයට තේරෙන්නේ අමාරුයි වැටුණට පස්සේනේ. ඇත්තරින්නේ අමාරුයි වැටුණට පස්සේ. ඉතින් කෙනෙක් මේ බුද්ධ වචනය වේලපහිම තේරුම් ගත්තොත් මේ කාමවස්තු ඊළඟ ක්ලේශකාම ආදී මායාවකින් කරන ලද්දක්. මායා කත වෙන්ති. හරියට මිරිඟුවක් වගේ. එතකොට ඒ කාමයන්ගේ අන්න එහෙම ස්වභාවයක් වෙන දැන් ශරීරය දිහා බලන සතුරුනාද සතුටුනාට ශරීරයක් කියන්නේ ඇත්තටම සතුරු වෙන පුළුවන් එකක්ද? අත්තිමස්මින් කායේ කියලා මේ කයේ මොනවද තියෙනවා කියලා බුදුන් වහන්සේ විස්තර කළේ සතිපට්ඨාන දේශනාවේ. කේස්ලොම් නියදත් තම්මස් නහර ඇට ඇට මිදුණු කෙල මල මූ ආදී ඊටාව දහඩිය උරුණු තෙල් ආදී අපවිත්‍ර දේවල් එන මේ ශරීරයකට රැවටෙනවා කියන්නේ මායාවකට අහුණා වගේ තමයි. එන අවිද්‍යාව කියන මෝහය නිසා තමයි එවැනි ඒවාට අහු වෙන්නේ. ඉතින් මේවා වේලපහින් තේරුම් ගන්න පුළුවන් මේ සූත්‍ර හැදෑරුවොත්. ඊළඟ බාල ලාපණං. ඒ කියන්නේ ඊළඟ මේ කාමයන්ට යම් කිසි කෙනෙක් මගේ පුතා, මගේ දුව, මගේ දුව කියලා සඳහන් කරනවා නම් ඒක බාල කතා කියනවා. මගේ මගේ මගේ කියලා මේවට යම් කිසි කෙනෙක් ආමන්ත්‍රණය කරනවා නම් අතුලාන්ත හැඟීමනොත් මේව මගේ කියන අදහසෙන්. දැන් ව්‍යවහාර මාත්‍රයෙන් එහෙම මගේ කිව්වට ඒක ප්‍රශ්නයක් නෑ ජීවත් වෙනකොට ඉතින් මගේ පුතා කියලා කියන්න වෙනවනේ එහෙම නෙවෙයි. හිතනොත් මගේ කරගෙන අනේ මගේම පුතා මගේම මහත්තයා මගේම නෝනා මගේම දරුවෝ මගේම ඉදම මගේම කියලා ඇතුළෙන්ම අර හැඟීමක් විදිහට ඒක ප්‍රබල කරගෙන ඒව දිහා බලනනේ බාල කතා කියලා. මොකද ඒවා මගේ නොවන නිසා මට ඕන විදිහට නැති නිසා ඒවා මේ తాවකාලික නිසා ඒවා මේ බාල ලාපණං ඒ කියන්නේ මේ බාල කතා කියනවා මගේ නොවුණු දේවල් මගේ කීම ඊළඟට මායාගේ වසඟයට යාමක් කියන මේ කාමයන්ට හසු වීම. ඉතින් මේ විදිහට ආනන්ද සප්පා සූත්‍රයේ කිංති සූත්‍රය. කිංති සූත්‍රයේදී විශේෂව භික්ෂුන් වහන්සේලා අතර වාද ඇති වෙනකොට ඒ වාද සංසිඳ විය යුතු ආකාරය කිංති සූත්‍රයේ දේශනා කරනවා. දේවදහ සූත්‍රයේ පින්නත්නි පළවෙනි සූත්‍රය මේ දේවදහ සූත්‍රයක් ගොඩක් වැදගත් සූත්‍රයක්. මෙතරදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ නිගණ්ඨනාථ පුත්තගේ මතය ඛණ්ඩනය කිරීමක්. පංචත්තේ සූත්‍රය ඊළඟට තියෙනවා. පංචත්තේ සූත්‍රයේදී උච්ඡේදවාදී ආත්මවාදී මත ඛණ්ඩනයක් විග්‍රහ වෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ දේවදහ වර්ගයේ සූත්‍ර 10 තුල වැදගත් කාරණා අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් අපේ දේශනා කාලය අවසන් වෙන නිසා මීට වඩා අනුශාසනා කරන්න වෙලාව නෙවෙයි. අපි හිතන අපේ පින්නතුන්ට මේ දේවදහ වර්ගයේ වැදගත්කම තේරෙන්නට කියලා. ඉතින් ලොකු පණිවිඩයක් මේ දේවදහ වර්ගය තුල තියෙන සූත්‍ර 10 තුලම තියෙනවා පින්වත්නි. එකතු වෙන සූත්‍ර ධර්ම විවරණ සමග මේ දේශනා 10ම ශ්‍රවණය කරන්න, තමන්ගේ දැනුම වැඩි කරගන්න ජීවිතේට ඒ ඒ දැනුම යොදවන්න තමන්ගේ අවබෝධයට උපකාර ධර්මයක් කරගන්න මේ දේවදහ වර්ගයේ තියෙන සූත්‍ර 10 හැම දිනාටම අපි ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා. තව තවත් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සැබෑ බුද්ධ වචනය ජීවිතයට එකතු කරගනිමින් අඛණ්ඩව එකතු කරගනිමින් ප්‍රායෝගිකව ඒ එකතු කරගන්න දේ අත්දකිමින් අවබෝධයෙන්ම සැනසෙන්න පිණිතුට මේ ජීවිතය තුළදීම හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා සෙත්පතනවා ආකාසට්ඨාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති Thank you.